ධර්මානුශාසනාව අද දේශකයන්න් වහන්සේ දෙහිවල නැදිමාල පැනසර සදහම් සෙනසුනේ ගරු අනුශාසක ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු කතිකාචාර්ය දර්ශනපති පූජ්‍යපාද මාලිම්බඩ පඤ්ඤාසාර ස්වාමින්ද්‍රයන්න් වහන්සේ ධර්මානුශාසන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 ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං බදංතා ධම්මස්සවන කාලෝ අයං බදංතා සාදු සාදු සාදු නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඉද වික්කවේ බික්ඛු සීල සම්පන්නෝ හෝති ඉන්ද්‍රියේ සුගුත්තද්දාරෝ හෝති භෝජනේ මත්තඤ්ඤු හෝති ජාගරියං අනුයුක්තෝ හෝති ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි අද අපි මේ ධර්ම දේශනාවෙන් වටහා දෙන්න බලාපොරොත්තු වෙන්නේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයට අදාළ අපරිහානීය නොපිරිහෙන කරුණ ඇතුළත් සූත්‍රයක් වන අපරිහානීය සූත්‍රය පිළිබඳවයි. පින්වතුනි අපරිහානීය කරුණු රාශියක් විවිධ ස්ථානවලදී බුදුහාමුදුරෝ දේශනා කොට වදාළා. ඉන්දියාවේ ජනපද 16ක් තිබුණා. ඒ අතරේ තිබුණ පින්නුතුනි වජ්ජි රාජ්‍ය කියලා. මේ වාසය කළේ ලිච්ඡවි රජදරුවන්. එතකොට ලිච්ඡවි රජවරුන්ට රාජ්‍යය නොපිරිහි පවත්වා ගන්න බුදුරජාණන් වහන්සේ සප්ත අපරිහානීය ධර්ම දේශනා කළා. එතකොට එතන තියෙන අපරිහානීය ධර්ම හතක්. නිතර රැස් වෙන්න, සමගිව රැස්ී සමගිව සාකච්ඡා කර සමගිව විසිර යන්න. නොපැන වූ නීති නොපනවන්න පැන වූ නීති උල්ලංඝනය නොකරන්න විවාහක හා අවිවාහක කාන්තාවන් විශේෂෙහි විනීතවන්න වැඩිහිටියන්ට සලකන්න පූජනීය ස්ථාන ආරක්ෂා කරන්න තම රටට නොපැමිණි රහතුන් වහන්සේලා වැඩම කරත්වායි ප්‍රාර්ථනා කරන අතර වැඩම කළ රහතන් වහන්සේලාට ගරු සැලකිලි සත්කාර හා උපදෙස් ප්‍රාර්ථනා කිරීම. මේ අපරිහානීය ධර්ම ලිච්ඡවි රජදරුවන්ටයි දේශනා කළේ. ඒ නිසා රාජාණ්ඩු පාලකෙක් වෙච්ච අජාසත් රජතුමාටවත් මේ ලිච්ඡවි පාලනය බිඳ දමන්න බැරි වුණා. ඒ තරම් මේ කරුණු හත වැදගත්. ඊළඟට පින්වතුනි භික්ෂූන් වහන්සේලාට අපරිහානීය ධර්ම දේශනා කළා කරුණු හතක්. බුදුහාමුදුරුවෝ. භික්ෂුවක් නොපිරිහි සිටින්නට අදාළ වන කරුණ. ඒ අතරේ තියෙනවා නිතර රැස් වෙන්න. සමගිව සාකච්ඡා කර සමගිව විසිර යන්න. සමගිව රැස් වෙලා සමගිව කතා කරලා සමගිව විසිර යන්න. නොපැන වූ ශික්ෂා නොපනවන්න, පැන වූ ශික්ෂා ආරක්ෂා කරගන්න. වැඩිහිටි භික්ෂූන්ට ගරු කරන්න. සංඝ මහලු පිළිවෙල අනුව ගරු කිරීම කරන්න. උන්වහන්සේලාගේ අවවාද ප්‍රාර්ථනා කරන්න. ඊළඟට පින්නතුනි තෘෂ්ණාවට වසඟ නොවන්න භික්ෂුවට කියනවා. තෘෂ්ණාවට වසඟ නොවන්න. අරණ්‍ය ප්‍රදේශයක වාසය කරන්න. ඊළඟට තම ප්‍රදේශයට නැත්තම් තමා වෙත නොපැමිණි රහතුන් වහන්සේලා පැමිණෙත්වායි පැමිණි රහතුන් වහන්සේලා සුවසේ වෙසෙත්වායි සිතන්. එතකොට පින්නතුනි මේ භික්ෂූන් වහන්සේලාට දේශනා කළ අපරිහානී කරුණ. ඊළඟට බලන්න පරාභව සූත්‍රයට ගියාම කෙනෙක් පිරිහෙන්නේ නැතුව සිටිය යුතු ආකාරය බුදුහාමුදුරෝ දේශනා කරන ගිහි කෙනෙක් ගිහි කෙනෙක් පිරිහෙන්නේ නැතුව ඉන්න නම් නොපිරිහි සිටීමේ කරුණ වලින් අනුුණ වෙන්න ඕන ඒ කියන්නේ පිරිහෙන කරුණු වලින් ඉවත් වෙන්න ඕන කියන එකයි. එතන කියනවා යෝ මාතරං වා පිතරං වා ජින්න කංගත යොබ්බනං පහු සන්තෝන භරති තං පරාභවතෝ මුකං යම් දරුවෙක් තමන්ගේ වයෝ වෘද්ධ අම්මට තාත්තට Tamanට හැකියාව තිබියදී නොසලකන්නේ නම් ඒ දරුවා පිරිහෙනවා. ඒ නිසා නොපිරිහෙන්න නම් කුඩා කාලේ Tamanට සැලකුවා වාගේ අම්මල තාත්තල වයෝ වෘද වුණාම ඒ අයට සලකන්න. ඒක තමයි නොපිරිහෙන ගුණය. ඊළඟට පින්නතුනේ ඒ සූත්‍රයම දේශනා කරනවා ඉත්ති දුත්තෝ සුරා දුත්තෝ අක්ක දුත්තෝ ච යෝ නරෝ ලද්දං ලද්දං විනාසේති තං පරාභවතෝ මුකං ගොඩනගාගත් ආර්ථිකයක් කෙනෙක් තුල වහා පිරිහිලා ආර්ථික වශයෙන් ඇද වැටෙනවා කොහොම වුණොත්ද ඉත්ති දුත්තෝ සුරා දුත්තෝ අක්ඛ දුත්තෝ ඉස්සේ දූර්ත වීම සුරා වේලොල් බව හා අක්ෂි දූර්ත කියන්නේ සූදු වේලොල් බව නිසා ආධ්‍යාත්මික වශයෙන් පුද්ගලයා පිරිහෙනවා ආර්ථික වශයෙන් උත් පිරිහෙනවා එහෙනම් නොපිරිහෙන්න නම් ඒ වයින් ඉවත් වී කටයුතු කළ යුතුය පහූත විත්තෝ පුරිසෝ සහිරඤ්ඤෝ සබෝචනෝ ඒකෝ බුඤ්ජති සාදුනි තං පරාභවතෝ මුකං මෙන්න පරාභව සූත්‍රයෙන් තවත් බුදුහාමුදුරුවෝ පෙන්වා දෙන කරුණ තමන් උපයාගත් ධනෙ කියලා තමන් ඒ හුදකලාව පාවිච්චි කරන්න පටන් ගත්තොත් Taman විතරක් කන්න බොන්න පටන් ගත්තොත් ඒත් පිරිනවා. ඒ කියන්නේ අනුන්ට බෙදා හදා නොදී Taman විතරක් කන්න පටන් ගත්තොත් ඒත් පරිහානියටපත් වෙනවයි කියලා මේකේ සඳහන් කරන්නේ. එහෙනම් එයින් වෙන් වෙන්න ඕනේ කියන එකයි කියන්නේ. සිගාලෝවාද සූත්‍රයේ පෙන්නනෝ පින්නතුනි අගති කරුණු හතරක්. ඡන්ද, ද්වේෂ, බය, මෝහ. මේ කරුණ වලට ඇබ්බැහි වුණොත් පුද්ගලයා අගතියට හේවත් පිරිහීමටපත් වෙනවා. ඒ නිසා පිරිහෙන කරුණු ගිහි පැවිදි උභය සමාජයටම පින්නතුනි බුදුරජාණන් වහන්සේ අප්‍රමාණ ලෙස කරුණු දේශනා කළා. ඒ අතර අපි අද සලකා බලන අපරිහානීය සූත්‍රය තුල පින්නතුනි කරුණු හතරක් පෙන්නනවා පුද්ගලයේ පරිහානිකර තත්වයෙන් ඉවත් වෙලා නොපිරිහි දියුණු බවට පත්වන කරුණු හතරක්. එහෙනම් මේ කරුණු හතර පැවිද්දෙකු වේවා ගිහියෙකු වේවා ක්‍රියාත්මක කරන්නේ නම් ඔහු පිරිහෙන්නේ නැතුව ඇය පිරිහෙන්නේ නැතුව ජීවිතේ ගෙවන්න පුළුවන් කියන එකයි බුදුහාමුදුරෝ දේශනා කරන්නේ. මොනෝද ඒ කරුණු හතර? 1. සීල සම්පන්නෝ හෝති. සිල්වත් බව. ඉන්ද්‍රියේසු බුත්තද්දාරෝ හෝති. ඉන්ද්‍රිය සංවරය. 3. භෝජනේ මත්තඤ්ඤු හෝති. පමණ දන ආහාර ගැනීම. 4. තමන්ගේ ජීවිතය එදිනෙදා යහපත් ලෙස පාලනය ගෙන යාම. පින්නතුනි ඔන්න කරුණු හත. විශේෂයෙන් එදිනෙදා ජීවිතයේ ගෙනියනවයි කියලා කියන්නේ ලෞකික වශයෙන් දියුණුවටපත් වෙනකොට ලෝකෝත්තර වශයෙන් දියුණුවටපත් වෙනකොටත් අවශ්‍ය කරන කැපකිරීමක් කැපවීම ඒ නිසා අපේ ඉලක්ක කරා අපි යන්න නම් ඒ සඳහා අවශ්‍ය කරනවා නිකං කාලයක ගෙවා දාන්න නැතුව නිදිවරමින් ඒ ඉලක්කයට යන්න ඒකට කියනවා జాగරියන් අනුයුක්තෝ හෝති කියලා ඒ කියන්නේ නිදිවරමින් අදාළ ඉලක්කයට යන්න. ඔන්න කරුණු හතර. අපි බලමු පිටුතුනි මේ එක කරුණක් හරි මේ වෙලාවේ අවධාරණය කරගන්න. පින්නතුනි පළවෙනි කරුණ තමයි සීල සම්පන්නෝ හෝති. සිල්වත් බව. කෙනෙකුට සීලයෙන් තොරව සමාධියක්වත් සමාධියෙන් තොරව ප්‍රඥාවක්වත් ලබන්න බෑ. එහෙනම් ඉස්සෙල්ලම ඕන සිල්වත් බව. සීලයෙන් යුක්ත කෙනාට තමයි චිත්ත ඒකාග්‍රතාව ඇති කරගන්න පුළුවන් වෙන්නේ. සිත එකඟ කරගන්න. සිත එකඟ කරගත් පුද්ගලයාට තමයි සිත දියුණු කරගන්න පුළුවන් වෙන්නේ. ඒ තමයි ප්‍රඥාව. එහෙනම් යමෙක් කියනවා නම් අපට සීලය ඕනේ සිත දියුණු කරගන්න නිවන් දකින්න කියලා ඒක සම්පූර්ණ මිත්‍යාවක්. ඒ නිසා පින්වතුනි සිල්වත් බව තමයි පුද්ගලයාගේ විමුක්ති මගෙහි අංක 1. ගිහියෙකු වේවා පැවිද්දෙකු වේවා අනිවාර්යයෙන්ම සීලවන්ත බව අත්‍යවශ්‍යයි. සීලය පිළිබඳව අවධානය යොමු කළාම පින්වතුනි අපේ අටුවාචාර්යින් වහන්සේලා මතක් කරනවා. මොකද්ද? කාය වාචාණං සමුදානං සීලං. කය වචනේ සංවර කර ගැනීම සීලයයි. කය වචනේ සංවර කරගන්නවා කියලා කියන්නේ කයින් සිද්ධ කරන වැරදි වලිනුයි වචනෙන් සිද්ධ කරන වැරදි වලිනුයි ඉවත් වීමයි. කයින් සිද්ධ කරන වැරදි මොනවද? ප්‍රාණඝාතය. අදත්තා දානය. කාම මිත්‍යාචාරය හා සුරාව. මේ වැරදි හතරම කායික වැරදි. මුසාවාදය පිසුනා වාච, පරුසා වාච, සම්පප්පලාප හතරම වාචසික වැරදි. එතකොට කායික වැරදි හතරයි, වාචසික වැරදි හතරයි. මෙන්න මේ වැරදි අටෙන් ඉවත් වීම පින්වතුනි සීලයේ මූලික ප්‍රාථමික අවස්ථාව. සීලේ ප්‍රභේද ගොඩක් තියෙනවා. පංචේ අටසිල් ආජීවශ්‍රමක සීලය දස සීලය සාමණේර දස සීලය උපසම්පදා සීලය මේ ආදී වශයෙන් චූල සීල මජ්ක්‍ධිම සීල මහා සීල ආදී වශයෙන් වෙන් වෙලා තියෙනවා ඒ වගේම බුදුදහම තුල නැත්තම් මේ විසුද්ධි මාර්ගයට ගියාම අපට පේනවා සීල කාණ්ඩය ගත්තාම ඒකේ සීලයේ විවිධ ප්‍රභේද දක්වලා තියෙනවා. පින්නතුනේ දැන් ඔබෙන් මා ඇහුවොත් පන්සිල් දැන් අපි සමාදන් වුණා. අපි දැන් කීවතාවක් මේ ජීවිතේ පංසල් සමාදන් වෙලා ඇද්ද? ඔබ විතරක් නෙවෙයි මේ බණපදය අහන ලංකා වාසී ලෝක වාසී බෞද්ධයන්ගෙන් මං අහනවා අපි පන්සිල් රැකලා තියෙනවද නෑනේ පින්නතුනි අපි මොකද්ද කරන්නේ පන්සිල් සමාදන් වෙනවද පන්සිල් කියනවා. පන්සිල් කියනවා. පන්සිල් කියලා නැගිටලා ගිහිල්ලා පුරුදු විදියට ජීවිතය ගත කරනවා. හැමදාම එතෙක් මෙතෙක් අපි කලේ ඕකයි. අපි අඩු ගානේ පින්නතුනේ මේ පන්සිල් පද පහෙන් පහම බැරිද? හතරක්. හතරක් බැරි නම් තුනක්. තුනක් බැරි නම් දෙකක්. දෙකක් බැරි නම් එක සිල්පදයක්. අපි අකණ්ඩව ආරක්ෂා කරාද? පන්සිල් කිය කියා නැගිටලා යන්නේ කෙනා නෙමෙයි පින්නතුනේ සිල්වත්. ඔය සිල්පද පහෙන් එකක් හරි අකණ්ඩව රකින්න කෙනා තමයි සිල්වත්. එයා තමයි සීලවන්ත. පන්සිල් කිය කියා යන සමාජයක් අද තියෙන්නේ. නැත්තම් පින්නතුනි මේ සමාජය හදන්න වෙන නීති රීති බලකිරීම මොනවත් අවශ්‍ය නැහැ. පන්සිල් රකින්න සමාජයක් නම් එය හොඳටම ප්‍රමාණවත්. වෙන කිසිදු වරදක් සිදුවන්නේ නැහැ පන්සිල් ආරක්ෂා කරන සමාජයක. ඒ නිසා පංච සීල ප්‍රතිපත්තිය තරම් උදාර්තර මේ සමාජයේ ගොඩ ගන්න වෙනත් දෙයක් තවත් නැහැ. දැන් පන්සිල් වල තේරුම ඇහුවා. ඔබ කියන තේරුම මොකද්ද පින්නතුනි? ඔබ කියන්නේ මොකද්ද? සතුන් මරීමෙන් වළකින. සොරකම් කිරීමෙන් වළකින. කාමයේ වරදවා හැසිරීමෙන් වළකින. බොරු කීමෙන් වළකිනවා. සුරාවෙන් වළකිනවා. පොඩි ළමයිකින් ඇහුවත් ඔබ පොඩි කාලේ කිව්වෙත් ඕක. තරුණ කෙනෙකුගෙන් ඇහුවොත් කියන්නේ ඒත් ඔය තේරුම තමයි. වැඩි හිටියන්වන ඔබෙන් ඇහුවත් කියන්නේ ඔය තේරුමමයි. පින්නතුනි ඔය කියන්නේ පන්සිල් වලින් භාගයක තේරුම විතරයි. පන්සිල් වල භාගයක තේරුමයි කියන්නේ. පින්නතුනි හැම සිල් පදයක්ම සිල් පද දෙකකට බෙදෙනවා. හැම සිල් පදයක්ම සිල් පද දෙකකින් යුක්තයි. ඒ තමයි එක වාරිත්‍ර සීලය අනික චාරිත්‍ර සීලය වාරිත්‍ර කියලා කියන්නේ වැලකීම චාරිත්‍ර කියලා කියන්නේ ඉටු කිරීම කලයුත්ත සිරිත් විරිත් කියලා කියන්නේ විරිත් කියන්නේ වැලකිය යුතු දේ සිරිත් කියන්නේ කල යුතු දේ ඒ නිසා සිරිත් විරිත් කියලා අපි කිව්වට නිතර පාවිච්චි කරනවා. සිරිත් ත්‍රිත් ඉගෙන ගන්න පුතේ කියලා. නමුත් අපි ඒකේ අර්ථය හරියට දන්නේ නැහැ පින්නතුනි. විරිත් කියන්නේ වැළකෙනවා, සිරිත් කියන්නේ යමක් කරනවා. එහෙනම් වැළකිය යුතු දේ හා කළ යුතු දේ. විරිත් සිරිත්. පින්නතුනි. එහෙනම් හැම සිල්පදයක්ම මේ කොටස් දෙකෙන් යුක්තයි. උදාහරණ. පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මේක ගත්තහම පාණාති පාතා වේරමණී ළඟට ශික්ෂාවේ පළවෙනි කොටස. ඒ කියන්නේ වාරිත්‍ර සීලය. සික්ඛාපදං සමාදියාමි කියන්නේ ශික්ෂාවේ දෙවෙනි කොටස. ඒ කියන්නේ චාරිත්‍ර සීලය. එහෙනම් අපි ප්‍රාණඝාතයෙන් වෙන් වෙනවා කියලා පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන මේ ශික්ෂාවේ තේරුම කිව්වොත් පින්වතුනි අපි කියලා තියෙන්නේ පාණාති පාතා වේරමණී කියන තැනට පමණයි අපි තේරුම කියලා තියෙන්නේ. සික්ඛාපදං සමාදියාමි කියන කොටසේ තේරුම අපි කියලා නැහැ. පින්නත මේක තමයි ස්වභාවය. එහෙනම් පින්නතුනි වැලකීම ඒක ප්‍රාථමික අවස්ථාව. වලකින එක වලක් වන එක ලේසි වැඩක්. වලකින්න බැරි නම් වලක් වන්න පුළුවන්. බය කළා වලක් ගන්න පුළුවන්. දඬුවම් දෙනවා කියලා වලක් වන්න පුළුවන්. කාමරයකට හිර කරලා තියලා වළක්වන්න පුළුවන්. පින්නතුනේ එහෙනම් බලන්න වැලකීම කියන එක හොඳයි. නරක එක නෙමෙයි මේ කියන්නේ. ප්‍රාණඝාතයෙන් කෙනෙක් වැළකුණහම සමාජයේ අනිත් අයට ජීවත් වීමේ අයිතියක් අපි දෙනවා. බියෙන් හා සැකෙන් තොරව ජීවත් වෙන්න පුළුවන්. ඒක හොඳයි. හැබැයි පින්නතුනේ ප්‍රාණඝාතයෙන් වැළකීලා අපි නම් සතුන් මරන්නේ නැහැ කිය කියා ඉන්නවා හැබැයි අල්ලපු gedara ළඟ gedara කාට හරි විපතක් වුණාම පැත්ත පලාතක යන්නේ නැහැ. ඇයි අපි සත්තු මරන්නේ නැහැ. අපි කාටවත් කරදර කරන්නේ නැහනේ. හැබැයි කිසි කෙනෙකුට උදව්වක් කරන්නේ නැහැ. පින්නතුනි එතන මොකද්ද තියෙන සිල්වත්කම? ඒ නිසා ප්‍රාණඝාතයෙන් වැළකීම ශික්ෂාවේ මුල් කොටස. ප්‍රාණඝාතයෙන් වැළකුණු කෙනා තුල පින්නතුනි ඇතිවෙන්න ඕන ප්‍රාණඝාතයට එරෙහිව යන ಗುಣධර්ම ටික. මොනවද ಗುಣධර්ම? ප්‍රාණඝාතයට එරෙහිව යන ಗುಣධර්ම තමයි මෛත්‍රිය, කරුණාව, දයාව, ලෙංගතුකම, පරහිතකාමී බව, අවිහිංසාව. මෙන්න මේ ಗುಣධර්ම ටික පින්වතුනි ගතේවත් නැත්තම් කයේවත් වචනේවත් ඇති වෙනේව නෙවෙයි. මේ වැටි වෙන්නේ කොහෙද? හිතේ. එහෙනම් සීලයේ මුල් කොටස විරමණය හෙවත් වැළකීම විරිත සම්බන්ධ වෙන්නේ පින්නතුනි එක්කෝ කයට එක්කෝ වචනයට නමුත් මේ ශික්ෂාවේ දෙවැනි කොටස සම්බන්ධ වෙන්නේ එක එල්ලේම සිතටයි එහෙනම් නියම සිල් රකින්නකෝ සිත කය වචන යන තුන්දොරම සංවර කරගත් කෙනෙක්. එහෙම නැතුව වරදින් වැළකීම පමණක් සීලය නොවේ. ප්‍රාණඝාතයෙන් වැළකුණු කෙනා තුල පින්නතුනේ ඇතිවෙන්න ඕන දේ තමයි මොකද්ද? මෛත්‍රිය. කරුණාව අනුන්ගේ දුක දැකලා අනුකම්පාවක් ඇති වෙන්නේ නැත්තම් ප්‍රාණඝාතයෙන් මේ ජීවිත කාලය තුලම වැළකිලා හිටිය කියලා කිසිදු ශක්්‍යතාවක් වර්ධනය වෙන්නේ නැහැ. හිතේ හැකියාවක් වැඩෙන්නේ නැහැ. අපේ කුසලතා වැඩුණොත් තමයි නිවනට ලං වෙන්නේ. කුසලතා නැත්තම් නිවනට ලං වෙන්නේ නැහැ පින්නතුනි. ඒ කුසලතා වැඩෙන්න ඕන කයේවත් වචනේවත් නෙවෙයි. කුසලතා වැඩෙන්න ඕන හිතේ. අන්න ඒකයි නිවනට පාදක වෙන්නේ. එහෙනම් සීලය කොයිතරම් ඍජු ලෙස නිවන හා බද්ධවන්නේද බලන්න. කොයිතරම් නිවනට සමීපද සීලය. දෙක අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දානා වේරමණී ළඟට ශික්ෂාවේ මුල් කොටස. සික්ඛාපදං සමාදියාමි දෙවෙනි කොටස. අදින්නා දානා වේරමණී අන්සතු දේවල් නොගැනීම හොඳයි. අනුන්ගේ දෙයක් ගන්න නැති වුනහම අන් අයගේ නිශ්චල හා චංචල දේපළවලට අපි ආරක්ෂාවක් දුන්නා වෙනවා. හැබැයි පින්නතුනේ අනුන්ගේ දේවල් ගන්නැතුව සමහරු ජීවිත කාලය තුලම ඉන්නවා. ඒක හොඳයි. ඒ වුණාට අනුන්ට තෙල් බිඳක්, බත් මිටක්, නූල් පොටක් දෙන්නේ නැතුව කුම්මැහි කමේ ගොඩ ගහගෙන තණ්හාවෙන් මැරෙන මැරෙන මිනිස්සු කොච්චර ඉන්නවද බලන්න. එතකොට එයා සිල්වත්ද එහෙනම් එයා සීල් රකින්න කෙනෙක් කියලා ප්‍රසිද්ධ වුණාට එතන සීලය සම්පූර්ණ නෑ පින්නතුනි. මොකද සොරකම් නොකරන කෙනා තුල ඒක වාරිත්‍ර සීලය, චාරිත්‍ර සීලය වැඩෙන්න ඕනේ. මොකද්ද චාරිත්‍ර සීලය කියලා කියන්නේ පින්නතුනි? ඒ තමයි චාරිත්‍ර ශීලය කියලා කියන්නේ අපි තුල වැඩෙන්න ඕන හොරකම් නොකරනවා වගේම පරිත්‍යාගශීලීත්වය. එතකොට පරිත්‍යාගය වැඩෙන්නේ නැත්නම් සීලය සම්පූර්ණ නැහැ. සමහරු හොරකම් කරන්නේ අපි කාගෙන්වත් ගේ හතර මායිමට සීමා වෙලා ඉන්නවා. හැබැයි පින්නතුනි තමන්ගේ වත්තේ තියෙන මල් ටිකක් අනුන් කඩාගෙන යන්නවොත් ඉඩ දෙන්නේ නැහැ. දැනලා එළවන. දැන් එතන තියෙන මොකද්ද සීලය? ඒ නිසා පින්නතුනි මතු පිටින් පේන දෙයට වඩා බුදුදහමේ පෙන්වා දෙන සෑම දහම් කරුණකම ගැඹුරක් තියෙනවා. ඒකයි බෞද්ධ දර්ශනය කියලා කියන්නේ. ඒ නිසා මේ සාම්ප්‍රදායික ගතානුගතික සිල් රකින්නවා කියන එක නෙවෙයි මෙතන ගැඹුර. කුසලතාවක් අපේ හිත තුල වර්ධනය වෙන්න ඕන. පරිත්‍යාගය කරන්නත් ඕන අනුන්ට පේන්න. එහෙම නැත්නම් ලාභය සඳහා, එහෙමත් නැත්නම් කීර්තිය සඳහා නෙමෙයි. ඒ වගේම පරිත්‍යාගයේ පින්නතුනි සමහරු පරිත්‍යාග කරනවා දුන්නට හරියට ගතින් දුන්නට හිතෙන් දෙන්නේ නැති අය. දැන් බලන්න අපි බුද්ධ පූජාව තියමු. බුද්ධ පූජාව තියලා බුදුහාමුදුරන්ට පූජාව අවසන් වුණාට පස්සේ මොකද කරන්නේ? ඒ ආහාර ටික පින්නතුනේ අපි කියනවා දරුවෙක් මේක අයින් කරන්න හදනවා එයා කසල බඳුනට මේක දාන්න හදනවා බුද්ධ පූජාවේ ආහාර ටික. අයින් කරන්න කිව්වා. අම්මා හරි තාත්තා හරි ආච්චි හරි සීයා හරි කියනවා පුතේ ඕක කසල බඳුනට දාන්න එපා. අපරාධේ. ඕක සතෙකුට දාන්න. ඕක අර ඉස්සරහින් ඉන්න හිඟන මිනිස්සුන්ට දෙන්න. අපරාධනේ විසි කරන්න. පින්නතුන අපරාධ කියන වචනය කියවුනොත් ඕක විසි කරන්නේ අපරාධ කියන වචනේ කියවුනොත් බුද්ධ පූජාව ඇත්තටම තියලද නැද්ද? තියලා නැහැ. ගතින් තිබ්බට වැඩක් නැහැ. හිතින් අතහැරලා නැහැ. අපරාධ නම් මොකටද තිබ්බේ? තියන්නේ ඉස්සෙල්ලම ඔක නතර කරන්න තිබුණා. තියලා නැහැ. අන්න බලන්න දීමනාව කොහොමද අපි කළ යුතු වන්නේ? පින්නතුණින් ඒ නිසා දැන් බුද්ධ පූජාව තිබ්බා. තියලා වුණාට පස්සේ ඒකට මොකද්ද වෙන්නේ? ඒක අපරාධේ තව කෙනෙකුට දීලා පින්කම අපි දෙගුණ කරගන්න යනෝනේ. බුද්ධ පූජාවක් තියලා ඒ කෑම ටික සතුන්ටත් දෙනවා. එතකොට මොකද වෙන්නේ? අපි හිතනවා පින දෙගුණ වුණා කියලා. බලන්න වෙන පිනක්ද පවද්ද වෙන්නේ කියලා. දැන් අපි පූජාව ඔන්න තිබ්බා. දැන් අපි දරුවට කියනෝනේ මුණුපුරාට හරි මිනිපිරීට හරි දුවට හරි පුතාට හරි ඕක විසි කරන්න එපා සතුන්ට දෙන්න. මේ දරුවා ගිහිල්ලා මොකද කරන්නේ? එයා තමයි පූජාව අයින් කරන්නේ. ගෙදර බුද්ධ පූජාව තිබ්බා. ඒ පූජාව ගෙනහිල්ලා ඉස්සරහා ට අරගෙන යනකොට බල්ලෙක් ඉන්නවා බල්ලට දෙනවා. දෙවෙනි දවසෙත් ඒ බල්ලට දෙනවා පූජාව. සතියක් විතර යනකොට මේ ඉවට තවත් බල්ලෙක් එනවා. දරුවා එදා යනකොට බල්ලෝ දෙන්නෙක් ඉන්නවා. බුද්ධ පූජාවට යන බත් මිටයිනේ. මේක දෙකට බෙදලා එදා දෙන්නටම දෙනවා. බල්ලෝ දෙන්නට නෙවෙයි තනිය කාටත් මදි. නමුත් එදා දෙකට බෙදලා දෙන්නටම දුන්නා. මේ බත් ටික මේ බල්ලෝ දෙන්නා කෑවා හැබැයි දෙන්නටම මදි. අර දරුවා දිහා බලාගෙන තොලකට ලෙව කමින් හිටියා ටික වෙලාවක්. වල්ගේ වනවන. දරුවට තේරුණා අයියෝ මේ කෑම ටික මදි නේද කියලා. එයාටත් කනගාටුයි. එයා මොකද කරේ? ඒ එක්කම ආවා. අම්මා හරි ආච්චි හරි ළඟට ඇවිල්ලා කිව්වා අම්මේ වෙනද නම් එක බල්ලයි අද දෙන්නෙක් ඇවිල්ලා හිටියා. මං ඔන්න පූජාව දෙකට බෙදලා දෙන්නටම දුන්නා. හැබැයි අම්මේ මදි පොඩ්ඩයිනේ. අම්මට මේක තදට හිතට වැදුනා. හෙට අම්මා බුද්ධ පූජාව වෙදනවා. බුද්ධ පූජාව බෙදනකොට අර දරුවා කිව්ව එක මතක් වෙනවද නැද්ද? මතක් වෙනවා. මොකද වෙන්නේ? දෙකට එදා මෙච්චර දවසක් එකයි ආවේ එදා බල්ලෝ ඊයේ දෙන්නෙක් ආවයි කියලා පුතා කිව්වා. එහෙනම් පූජාව මේ පොඩ බෙදලා මදි. තව ටිකක් වැඩිපුර බෙදන්න ඕන. ඇයි බල්ලෝ දෙන්නෙක් මාවනේ? දැන් පූජාව බෙදන්නේ බුදුහාමුදුරුවන්ටද බල්ලොන්ටද? අන්න බලන්න පින්නතුනි. අපි පූජාව බෙදලා තියෙන අර බල්ලෝ මතක් කරගෙන. ඒකනේ වැඩියෙන් බෙදුවේ නැත්නම් එදා බෙදන ගානම දිගටම බෙදන්න තිබුණානේ. බලන්න පරිත්‍යාගය කියන එක පින්නතුනි හරිම ප්‍රවේශමෙන් කළ යුතු දෙයක්. බුදුහාමුදුරන්ට පූජාව තිබ්බට ගතින් තිබ්බට හිතින් තියලා නැහැ අතරලා නැහැ ඒකයි වෙලා තියෙන්නේ ඔන්න බලන්න පරිත්‍යාග සීලිත්වය හිත තුල වර්ධනය කළ යුත්තේ කෙසේද? ඔබ අවුරුදු කාලෙට පින්නතුනි දීලා ඇති ඔබේ නෑද අයියාගේද මල්ලිගේද නංගිගේද නෑදෑයන්ගේ දරුවන්ට ඇඳුම් ඇඳුම් ගෙනihin දීලා සමහර වෙලාවට දරුවා ඒ නෑදෑ දරුවා නංගිගේ පුතා හරි අයියාගේ දුව හරි මේක අරගෙන හොඳයි ලොකු අම්මේ නැත්තම් පුංචි අම්මේ බාප්පේ කියලා කියනවා. සමහර අය මොකද කරන්නේ ඇඳුම දීලා හරි සතුටුයි. නමුත් අර දරුවා ඇඳුම් ගොඩක් එයාට හම්බ වෙලා තාම ඒක අඳින්න බැරි වුණා. ඔබ දුන්නු ඇඳුම අඳින්න බැරි වුණා කියලා හිතන්න. සමහර අය මොකද කරන්නේ? Taman දුන්නු ඇඳුම අඳිනවද කියලා බලාගෙන ඉන්නවා. බලාගෙන ඉඳලා මොකද කරන්නේ? ටික දවසක් බලාගෙන ඉඳලා අඳින පාටක් නැත්තම් කතා කරලා අහනවා. මේ මම ඊට අර අවුරුද්දට දුන්නු තෑග්ග ඇඳුම තාම අඳිනව මම දැක්කේ නෑ. එතකොට එයා කියනවා තාම ඇඳේ නෑ දුම් කීපයක් තියෙනවා. ඒක මං විශේෂ අවස්ථාවකට අඳින්න තමයි තියාගෙන ඉන්නේ. ඒක මිසක් මං හිතුවා මේ කාට හරි දීලයි කියලා. එහෙනම් පින්නතුනේ අපි ඇඳුම දීලාද නැද්ද? දීලා නැහැ. ගතින් දුන්නට හිතින් දීලා නැහැ අතහැරලා නැහැ. ඒ නිසා යම් කෙනෙකුට යමක් දෙන්නේ නම් ඒක හිතින් අතාරින්න. සමහර අය හිඟන්නොන්ට බත් බෙදනවා. බත් පැකට් බෙදනවා. බෙදලා බලාගෙන ඉන්න ඉංගන මිනිස්සයා මේක කනවද විසි කරනවද එහෙම නැත්නම් වෙන කාට හරි කියලා සල්ලි ගන්නවද බලාගෙන ඉන්න පින්නතුනි ඉංගන මිනිස්සයා බත්තකට එක අතට ගන්නකොටම එයා බත් අරන් අරන් අරන් අරන් හොඳ එක්ස්පීරියන්ස් එයා දන්නවා බත් පැකට් එක ලියන්න නැතුව ඒක ඇතුලේ මොකද්ද තියෙන්නේ කියලා කියන්නේ. බත් එකකින් ඉඹලා ටක් ගාලා කියනවා. ඒ නිසා යාට ගැලපෙන්නේ නැත්නම් සමහරලාට තව එක්කෙනෙකුට දෙනවා. නැත්නම් පැත්තකින් බිමින් තියනවා. කන්නේ අපි බලාගෙන ඉඳලා බැන බැන යනවා. අරට අරකට දුන්නා පේනව නේද? කෑමෙන්තෝ විසි කර හැටි. අපි බත්තකට එක හිඟන්නට දීලාද පින්නතුනේ? දීලා නැහැ. අපි දුන්නට පස්සේ ඒ හිඟන මිනිසයා කෑවත් එකයි විසි කළත් එකයි මොකක් කළත් එකයි අපේ පරිත්‍යාග චේතනාවයි ඕනේ. නමුත් පින්වතුනි මෙන්න මෙතෙන්ට අපේ හිත හදාගත්තේ නැත්තම් මේ නිවන් මඟ පසක් කරගන්න බෑ. ඒ නිසා අපි වටහා ගන්න ඕන දේ තමයි නිවන් මඟ පසක් කරගන්නට අපේ හිත කොතරම් දුරට දියුණු විය යුතුද? ඔන්න සීලය. මම ඔය සීලයේ දෙවැනි කරුණ කිව්වේ පින්නතුනේ අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණය. කාමේ වරදවා ඇසිරීමෙන් වළකිනවා. ඒක ඕන. හොඳයි. හැබැයි පින්නතුනි කාමයේ වරදවා හැසිරීමෙන් වැළකුණු කෙනා තුළ මොකද්ද ඇති වෙන්න ඕන ගුණය? විනයගරුක බව, සංවර බව. එයා කාමයේ වරදවා හැසිරෙන්නේ නැහැ. හැබැයි හරියට ඇඳුම් අඳින්න දන්නේ නැත්නම් හරියට තැනක හැසිරෙන්න දන්නේ නැත්නම් හරියට කතා කරන්න දන්නේ නැත්නම් අන් අයගේ නින්දාවට අපහාසයට ලක්වන විදිහේ හැසිරීම රටාවක් නම් තියෙන්නේ කාම මිත්‍යාචාරයෙන් වෙන් වුණාට වැඩක් නැහැ. බලන්න ශික්ෂාවේ දෙවැනි කොටස. ඒ විනය කරුක බව, ඒ සංවර බව පින්වතුනි අත්‍යවශ්‍යයි. ඒකයි. ඒ නිසා සීලය කිව්වහම ලොකු පරාසයක් තියෙන ගැඹුරක් තියෙන දෙයක්. ඒ නිසා පින්වතුනි නොපිරිහි සිටීමේ පළවෙනි කරුණ තමයි සිල්වත් බව. ඒ සිල්වත් බව නැතුව අපි කාටවත් නිර්වාණයට යන ගමන තියා මේ සමාජයේ යහපත් පුරවැසියෙක් වෙන්නටවත් බැහැ. ඒ නිසා සීලය කියන එක ජීවිතයේ දියුණුවේ සදාචාරයේ පදනම වගේම නිර්වාණයේද පදනමයි. ඒ නිසා අපි සිල්වත් පිරිසක් බවට පත් වෙන්න ඕන වාරිත්‍ර සීලෙන් හා චාරිත්‍ර සීලෙන්. මෙන්න මේ తত্ত্বය ඇති කර ගන්නට අපි පින්වතුනේ උත්සාහ ගනිමු. ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසත්තා ච බුම්මට්ටා දේවා නාග මෛත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මෛත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු මං පරන්ති සාදු සාදු සාදු